එහා හොඳටනේ මේ අපට මේ බුදු සමේ ජාචරණ සංකල්පය ධර්ම පුස්තකයේ මේ දවස් ටිකේ අපි ඉරිසක් එකතු වෙලා සාකච්ඡා කළා ලබන අපි මේකෙන් පොත් 10ක් අරගන්නත් වෙනවා. එතන අපි හාමුදුරනේ දැන් මේ සත්ත්‍ඨාන කුසලය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලිව මේ දැනුම් දීලා තියෙනවා. එතන අපි හාමුදුරනේ අපිට මේ බොහෝම උතුම් වටිනාම තැනක් තියෙනවා අපි හාමුදුරුවනේ. මේ සත්අට්ඨාන කුසලය වඩන ආකාරයත් ඒ වැඩුවොත් එයාට නැවත මතු ප්‍රවෘත්තියක් නැති බවත් පිළිබඳව. ඒ නිසා මේ සත්අට්ඨාන කුසලය වඩමින් අපි උත්සාහ කළොත් අපි හාමුදුරනේ මේ ආත්ම භාවයේදීම අපට මේ සියලු ආස ධර්මයන් ශේ කරගන්න පුළුවන්කම තියෙනව නේද? මෙහෙමයි දැන් ඒ දැන් ඒක වැඩූ පමණට ඒ හැකියාවක් තියෙනවා කියලා කියන්න බෑ. දැන් සතිපට්ඨාන සූත්‍රය දක්වනවානේ හරියට සතිපට්ඨානය වැඩුවොත් මේ ජීවිතේම අරහත්ත්වයට හෝ අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන් සතියක් ඇතුළත. එතකොට ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කළොත් එතකොට මේ විදිහට වර්ධනය කරන්න හැම මොහොතකම සිහියෙන් තොර නොවි මනස වඩන්න ඕන. ඉතින් අන්න ඒ විදිහට පුහුණු කළොත් තමයි මේ ජීවිතේම ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි පුහුණු කරීමේ තියෙන යම් යම් දෝෂයන්ගේ ප්‍රමාණයත් එක්කලා අපිට ඉතින් කාලය ගත වීම වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි අපි ඒක ප්‍රතිපදාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි පුහුණු කරන රටාව පුහුණු කරන ප්‍රමාණය පිළිබඳ ගැටලුවකුයි එතන තියෙන්නේ. දැන් පාරමිතා කතාවේදීත් ඒ ඒ ප්‍රශ්නේ තමයි එන්නේ. පාරමිතා දැන් සමහරු කල්පනා කරනවානේ පාරමිතා පුරන්න අවශ්‍ය නැහැ. පාරමිතා කියලා කියන්නේ බොහොම කල්ගත වෙන වැඩක්. මේ එච්චර කාලයක් යන්නේ නැහැ අපිට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. ඉතින් මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ අර පාරමිතා හැටියට දක්වලා තියෙන ගුණාංග හරියට සම්පූර්ණ වුණා. ඒක සම්පූර්ණ වෙලා නැත්නම් ඉතින් ඒක සම්පූර්ණ කරගන්න ඕනේ. ඒකට කල්ගත වෙන්න පුළුවන්. ඒක පාරමිතාවල ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ ප්‍රතිපදාවේ ප්‍රශ්නයක් එතන තියෙන්නේ. ඒ වගේ තමයි. ආ. බොහොම පිං අපේ ආඳුන්නේ. අන්තයේ තරසන්න. ඊළඟ සරණේ අපේ ආඳුන්නේ.